ලද ලෝකයේ පිළිබඳව විස්තර විවරණයක් පහදා දෙමින් කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක පහදා දෙමින් දේශනා කරන ලද ලෝ පහළ වී වදාළ සීලෝම සරුවඥන් වහන්සේලා විසින් එක ලෙස පවස්තන ලද අරිජිත සූත්‍ර දේශනාවක් තමයි ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. මේ දේශනේ සම්බන්ධ අද මේ නිකිනි පොඩ පසලස්වක් බොහෝ දවසේදී ධර්ම දේශනේ පවත්වනු මැනවේ කියලා විශේෂ ආරාධනයක් ඇති දෙවිනොයි මේ දේශනේ මාතෘකා කරන්න යෙදුනේ.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 මේ දේශනේ බොහෝම දීර්ඝ සවිස්තර දේශනාවක්. එසේ නමුත් වේලාවේ පමණින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙමු. අද විශේෂයෙන්ම නිකිනිපුර පසළොස්වක් පොහොව දවසේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ආචාර්ය දේ සිද්ධ වෙච්ච උපෝසත දවසක් ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා පෘථිවිය කම්පා කරවමින් කලමේනි පංචසතික ධර්ම සංගායනා පැවැත්වූ දිනයයි නිකිනිපුර පසළොස්වක් පොහොව දවසේ මාස 7ක් ඇතුළත ධර්ම සංගායනා පැවැත්වුණ ත්‍රිපිටක ධාරී ප්‍රදීන ප්‍රතිසම්විදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා 500 නමක් විසින් තවත් විශේෂ සිද්ධියක් තමයි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව අපේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ජී ජීවිතයේදී සරුවඥන් වහන්සේගේ සොහොරු කෙනෙක් වන සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සමග එක දවසේ උපන්න ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත ගතිමන්ත දිතිමන්ත බහුසත උපට්ඨාග කියන තනතුරු පහකින් ප්‍රසිද්ධියටපත් වූ ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ සම්භාවනීය බුද්ධෝපස්ථායකයන් වහන්සේ වෙන ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව උත්තම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 මාත්‍රුකා කළ ධර්ම දේශනයේ නැවතත් හඳුන්වනවා දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රය ගැන ශරුවක්ඥන් වහන්සේ අන්තිමට ප්‍රකාශ කරනවා මානෙනි මේ බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මාර බ්‍රහ්මාදි කෙනෙකුගෙන් අහගෙන නෙමෙයි මම දේශනා කරන්නේ මගේම ශරුවක්ඥතා ඥාණයෙන් මනමින් දැකගෙනයි ප්‍රත්‍යක්ෂ නොවනින් මේක දේශනා කරන්න කියලා සහතික කරනවා. එනිසා මේක මේ ප්‍රබන්ධයක් හෝ එහෙම නැත්නම් ආවට ගියාට දේශනා කළ දේශනාවක් නොවන බව කලමින් අපි තේරුම් කරගනිමු. මාත්‍රුකාකල සූත්‍ර පාඨය අදහස මෙහිමයි. සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන දිනක සිව්වනක් පිරිස මැද්දේ වික්ෂු, වික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිස මැද්දේදී භික්ෂූන් වහන්සේලා පෙරමුණේ සිටින බැවින් කාටත් සාධාරණ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. භික්ෂූන් වහන්සේලා සාවධානව නියද සවන් දෙන්න සූදානම් වුණා. මේ අවස්ථාවේදී සරුවක්ඥන් වහන්සේ මෙව මාතෘකා කරනවා. සේයථාපි භික්ඛවේ දේ අගාරා සද්්වාරා. තත් චක්කුමා පුරිසෝ මජ්ජේ තිතෝ පස්සෙයේ මානෙනි මූණෙන් මූණ බලාන සිටින දේවල් දෙකක් තියෙනවා. මේ දේවල් දෙක අතරින් පාරක් තියෙනවා. මිදුලක් තියෙනවා. මේ මැද්දේ ඉන්නවා කෙනෙක් ඇස් ඇති කෙනෙක් හොඳට දකින්න පුළුවන් කෙනෙක්. ඒ තැනත්තා සෝපස්සේය මිනිස්සේ ගේහම් පරිසන්තේ පිනික්කමන්තේති. මේකෙන් ඒකට ඒකෙන් මේකට ඇතුල් වෙන පිළිතෙන ඉතරෙන මිනිසයන් දකිනවා. අනුසං චරන්තේ ඡන් විචරන්තේති. ඔබි නොබ හැසිරෙන ඇත්තොත් දකිනවා. ලක්නිසාද හරියට මේ දෙපැත්තම පෙනෙන තැනකයි මේ ඇත්ත වාශී වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා හෝ හිටගෙන සිටින්නේ. ඒව මේවකෝ අහම් වික්කවේ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුෂකේන සත්‍යේ පජාපස්සාමි. ඒ වගේ මහණෙනි මම මිනිස් ඇස ඉක්මෙව්ව දෙවියන්ගේ ඇස හා සමාන අභිඥා බල බල බවට පත් වුණා වූ දෙස් නුවණි. මේ ලෝකයේ දෙස බලනවා.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 ඒ බොහෝම ප්‍රසන්නයි. වාත පිත්ත සමාදීන් පරිබෝධයක් නැහැ. ඒ අතන ඇස් රෝගයක් නැහැ. ඒ අතන බොහෝම සිවුන් දේවල් දකින්න පුළුවන්. ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒවාට කියනවා කර්ම විපාකජ නැත්නම් කර්ම විපාකයෙන් හටගත් ප්‍රසන්න නේත්‍රය. අපේ සරුවක්ඥන් වහන්සේටත් තිබුණනේ යොදුනක් මානේ යොදුනක් මානේ ගස් ගල් පර්වත මිනිහෙද දකින්න පුළුවන් පුදුම ප්‍රසන්න වූ නේත්‍ර සංගලක් අපේ සරුවක්යන් වහන්සේලා තිබුණනේ ආල ඇති. තිනුතුන් ආල ඇතිනේ සිවි මහා රජුරවන්ට ඇස් දන් දුන්න දවසේදී අදිෂ්ඨාන බලයෙන් නිද්දකක් ලැබුණනේ. ඒ නිද්දකට යොදුන් 100ක් මානේ දකින්න පුළුවන් කියලා. දෙකක් නෙමෙයි ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒ තරමට ප්‍රසන්න නේත්‍රයක් සීමා රජුවන්ට ලැබුණානේ. ගෞතම බුදු වෙලා ලැබුණා යොදුනක් මානේ සියල්ල දකින්න පුළුවන් ප්‍රසන්න නේත්‍ර යුග්මයක්. ඒකට කියනවා ප්‍රසාද චක්ෂු කියලා. සමාන විදිහට ආලයති අහසේ කරු කැට සමූහයට වඩා ලෞතුරා බුදුබාපත දන් දුන්න කියලා ඒ ආනිසංශ තමයි. අනිත් කාණේ තමයි ප්‍රිය ඇසින් මෙත් ඇසින් ලෝක සත්‍ය දෙස බලා දානාදී පාරමී පිරෝබාට සාධිතයක් තමයි ප්‍රසන්න නේත්‍ර යොග්මයක් ලැබුණු බව.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 දැකලා මේ தත්ත්වය මරණින් මත්තේ මෙන්න චාතුරු මහරජකේ උපන්නා. මේ කාමකින්සේ උපන්නා. යාමදෙව්ලෝ උපන්නා. තුසිතේ උපන්නා. නිර්මාරාතේ උපන්නා. පරිණීමිත වසවර්තියේ උපන්නා. එවාගෙම ඉන්නේල ඥාලාභිය ප්‍රථම ඥාන ලැබුවායේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මතල තුنين තැනක උපන්නා. දෙවෙනි ඥානයේ වැඩුවායේ පරිත්තාබ අපමානාබ ආභාසර බඹතුලෙත් තැනක උපන්නා. එවාගෙම තුන්වෙනි ධ්‍යානයේ වැඩූ අය පරිත්‍ය සුභ අපමාන සුභ සුභ කින්නක බඹසල තුනෙන් තැනක උපන්නා. චතුර්ථ ඥානෙ වැඩූ අය වේහ අපලේ උපන්නා. සමහර කෙනෙක් සංඥා විරාග භාවනා වඩා සංඥාතලයේ උපන්නා. සමහර කෙනෙක් අරෝප සමාපත්තියෙන් පළමිනේ කුපදවලා ආකාසානංචයතනෙ උපන්නා. සමහර කෙනෙක් විඥානංචයතනෙ උපන්නා. සමහර කෙනෙක් ආකින්චඤ්ඤයතනෙ උපන්නා. සමහර කෙනෙක් නේව සංඥා නා සංඥා කෙනෙක් උපන්නා. ඒ වගේම අනාගාමීන් වහන්සේලා තුරින් කෙනෙක් අවිය බඹතලේ උපන්නා. කෙනෙක් අසප්ප බඹතලේ උපන්නා. තව කෙනෙක් සුදස්සේ උපන්නා. තව කෙනෙක් සුදස්සේ උපන්නා. තව කෙනෙක් අසනිතාවේ උපන්නා. මෙම කාමාචර දිව්‍ය ලෝක 6 රූපාචර බ්‍රහ්ම ලෝක 16 අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන තැන්වල ඒ ඒ කුසල් කළ අය විශේෂයෙන් බඹතලයේත කිය ධ්‍යාන අභිඥා උපදේවාය ඥාන උපදේවාය එතකොට දාන ශීලාදී කුසල කලාය දිව්‍ය ලෝක ලෝපන්න කියලා ඒ සරුවක්යන් වහන්සේ සියල්ලම දකිනවා ඒ දකින්නේ අඩුවක් නැතුව නෙමෙයි සියල්ලෙන් සියල්ල දකිනවා දැන් මනුලෝකයෙන් දෙලා සාතුරු මහරජකේත යුගුන් 42000ක් උසයි ඔක්කොම දකිනවා එයින් 42000 42000 බැගින් දිව්‍ය ලෝක 6කින් එක 30000ට පිහිටා තිබෙනවා හයවෙනි දිවි ලෝකයේ සිට ප්‍රථම ඥාන බඹලොවට ගොදුන් 55 ලක්ෂ 8000ක් ඈතින් පිහිටා තියෙනවා. දෙවෙනි ඥාන තලයේ ඊට එපමණම ඈතින් පිහිටා තියෙනවා. තුන්වෙනි ඥාන තලයේ එපමණ ඈතින් පිහිටා තිබෙනවා. හතරවෙනි ඥාන තලයත් එපමණම ඈතින් පිහිටා තියෙනවා. සුද්ධාවාස එකින් එකට ඒ වගේ 55 ලක්ෂ 8000 සිදුම් ඈතින් ඈත පිහිලා පිහිට පිහිටා තිබෙනවා. අරෝප ලෝක හතරක් එහෙම පිහිටා තිබෙනවා.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 ඊළඟට දේශනා කළා ඉමේවා පන බොන්තෝ සත්තා කාය සුචිතේන සමන්නාගතා දිවසින් කයින් සුසිරිත් පෙරුවා වචනින් සුසිරිත් පෙරුවා සිතින් සුසිරිත් පෙරුවා එවැගේම සම්‍යක් දෘෂ්ටියේ පිහිටා සම්‍යක් දෘෂ්ටිය ඇති කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් දාන ශීල භාවනාදී දස පුණ්‍යක් ක්‍රියා දස කුසල කර්මෝපත එවැගේම සත්‍යස් බෝධිපාක්ෂ ධර්ම සමති උපාසනා මේවා දිනු කළා. හැබැයි දිනු කලේ ධ්‍යාන භවට යන මට්ටමට නෙමෙයි. ඒ නිසා සමහර කෙනෙක් මනුලොව ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වැනි උසස් සම්පත් ඇති තැන්වල උපදිනවා. සමහර විට උසස් කුසල් කරගන්න බැරිව සාමාන්‍ය කුසල් කර දැරින් සමහර කෙනෙක් අඩුපාඩුකම් ඇති නමුත් මනුෂ්‍ය ජීවිතේ ලබනවා. ඒ ඇත්තන් ඊට කඩන් ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් මනුෂ්‍යයන් වශයෙන් උත්පත්තිය ලැබෙනවා ඒක සුගති ප්‍රතිසන්දිය. තවත් සරුවක්ඥන් වහන්සේ දේශනා කරන මෙහෙම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක යන කියලා ඊළඟට මේ പ്രേත ලෝකයේදී තිරිසන් අපායේදී සහ නරකාදියට යන සත්‍යයන් ගැනත් උන්වහන්සේ දකින ඇති පහදා දීලා තියෙනවා. ඉමේවත ගොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා කම්ම මිච්ඡා කම්ම සමාදාන තේ කායස්ස වේදා පරම් මරණ පෙට්ටිවිසේ උපපන්නා තවත් කියනවා ඒ විදිහටම මේ ඉරක්ඛාන යෝනියන් උපපන්න. ඊළඟ තුන්වෙනි කියනවා ඒ කායස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපපන්නා කියලා. ඒ කියන්නේ මේ මේ සත්‍යයෝ කයින් දුසිරිත පිරුවා. වචනෙන් දුසිරිත පිරුවා, සිතින් දුසිරිත පිරුවා. දුසිරිත කියන જાති කවුරුත් දන්නවනේ කයින් දුසිරිත තුනක් තියෙනවනේ. දානගත, අදස්සාදාන, කාමමිත්‍යාචාර. වචනෙන් දොසිරිත් හතරක් තියෙනවානේ. මුසාවාද, හිසුනා වාක්‍ය, කරුසා වාක්‍ය, සම්පප්‍රලාප. සිතින් දොසිරිත් තුනක් තියෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. ඔය අතර තවත් ඒවා සම්බන්ධකම් ඇති බොහෝ අකුසල් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් බිඳිනවා, මම්මාවත් වල හැංගිලා ඉඳගෙන ඉල්ල විලෝපණය කරනවා, කරදාන කර්ම කරනවා, ඒ වගේම ජීගන්ලා අනුන්ගේ දේ පැහැර ගන්නවා වංචාවෙන් කෙරළමැල්ලා දේවල් පැහැර ගන්නවා මේ ආදී වශයෙන් බොරු සාක්ෂි දීලා නොයෙක් විදියට අනුන්ට හිංසා පීඩාවන දේ කරනවා ඊර්ෂ්‍යා කරනවා নানা ආකාර අකුසල් තියෙනවා ඒ අකුසල් කර්මයන් රැස් කරගන්න හැටි ඒවාගේ ප්‍රතිවිපාක වශයෙන් ත්‍ෘතියට අනතුරු ඇතන් කෙනෙක් ගිහිල්ලා උපදිනවා ප්‍රේතාපාය.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 ඒ ත්‍රිසංවාපාය තරම් විසුතුරු නිකායක් ලෝකේ නැහැ. ඒ තරම් විසුතුරුයි මේ ත්‍රිසංවාපාය පැවතුනේ. එතකොට নানা ආකාරයේ කියන අපාද, දීපාද, චතුස්පාද, බහුපාද নানা ආකාර ත්‍රිසං සතුන් ඉන්නවා. අපේ ඇයටත් පේන්න තියෙනවා නොපෙනෙන ඇත්තෝ වැඩි. අහසෙත් තියෙනවා, පොළොවේ තියෙනවා, ජලයේ තියෙනවා, මහ පොළොව යටත් තියෙනවා.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 විඳක්වත් සැපයක් නැහැ. අපායන්. මිනිපාතං තමන්ගේ අකමැත්තෙන් තමන්ගේ අකමැත්තෙන් වැටෙන්න කියනවා. කිසි කෙනෙක් කැමති නැහැ මේ ගිනිගොඩට වැටෙන්න. නමුත් විනිපාතං තමන්ගේ වසඟයක් නැතෝ තමන්ගේ හිතන්න බැරි තරම් පුදුමාකාර අවාසනාවන්ත විදිහට වැටෙන්න සිද්ධ වෙනවා විනිපාතං නිරයන් එවාගෙම නිරය කියන්නේ එවාගෙම කිසිම සම්පත්තියක් සැපයක් වෙන જાතියක් එතන මිදින් දැක්කේ නැති නිසා නිරයන් අපායන් දුක්ගතින් බොහෝම දුකසේ යන්න සිද්ධ වෙනවා හඬාගෙන වැළපීගෙන දියෙන් කැටගෙන යන්න සිද්ධ වෙන නිසා දුක්ගතින් දුකසේ යන්න සිදු වෙන අපායට වැටෙනවා.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 ඔය 16 අද්දකින් තියනවාද කියන උස්සද නගරේ උස්සදාපාය කියලා උස්සන නරකාදී කියලා. ඒ කියන්නේ උසුපත් නරක. ඒවා තියෙනවා වේතරණී නන්දිය, කුක්කුල නන්දිය, ගූත මේ අපාය, හිම්බලි වනය, ඔය විදිහට අතිපත්ත වනය මේ නම් වලින් හඳුන්වනවා. ඒ වාගේ තියෙනවා 128ක්. ඒ කියන්නේ අතට හතර පැත්තේ හතර හතර බැගින් 16ක් බැගින් 128ක් තියෙන ඔසුපත් නරකවල. ඉතින් සරුවක්ඥන් වහන්සේ මේක සම්බන්ධව පැහැදිලිව කියලා කියනවා මහ පොළොවේ මතු පිට සිට යොදුම් 15000කින් යටයි පළවෙනි සංජීව අපාය පිහිටා තිබෙන්නේ. පළවෙනි සංජීව අපායේ දිගපාල යොදුම් 100 100කින් පවතිනවා. එයින් යොදුම් 15000කින් යට කාල සූත්‍ර අපාය. ඊළඟට ඊට 15000කට යොදුන් 15000කට යටින් තමයි සංඝාතනාකට වරකේ. කොහොම එකින් එකට 15000කින් 15000කින් පහකට තමයි පිහිටා තිබෙන්නේ. අන්තිමට තිබෙන්නේ අවීචමා නරකය. මේ සීලම අතමා නරකයන් යොදුන් වශයෙන් ගන්නකොට යොදුන් 100ක් දිගයි පළලයි. ඒ වාගේ දිට්ඨි කොම අයෝමයයි. එක එක දිට්ඨිය ඝනකම යොදුන් 9 9 බැගින් පවතිනවා. ඒ හැම එකම තියෙන බිමත් ඔක්කොම නව යුදුන් ඝනක නැති අයෝ මේ බිත් කියන්නේ නැත්නම් අයෝ පොළොවක්. ඒ වගේම නව යුදුනක් ඝනක නැති තියෙනක් උඩින් තියෙන්නේ. ඉතින් මේ අභ්‍යන්තරයේ මොනතරම් දුකක් විඳින්න සිදුවේදී කියන එක දෙවැසෙන් දැක්කොත් තමයි තේරුම් ගන්න පුළුවන්. ඒතරම්ම ඒක ප්‍රකාශ කරන්නත් බැරි තරම් සංවේගදායකයි. එතකොට මේ හතර වටේන තියෙනවා අසුපත් නරක 16ක් අර වගේ හතර හතර දෙකින්.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 මේ රජතුමා අපරාධකාරයෙක් නොවේ. මේ රජතුමා පරම ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. යම් කෙනෙක් දැන් නිදසුනක් කියනවා නම් බරපතල හොරකමක් කරලා බඩුත් සමග අහු වුණා නම් කිසියම් වගවිභාගයක් නැතුවම දඬුවම් ලැබෙනවානේ. ඒ වාගේ බරපතල අකුසල් සිදු කින්දේ කියලා සිදු කළ එක්කෙනා කෙලින්ම අසමාන අරකින් තැනකට වැටෙනවා.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 දේමානික කියන්නේ මාරුවේ මාරුට දුක සැප විඳින කාණ්ඩයක්. ඒගොල්ල අයිති වෙන්නේ චාතුරු මහරජාගේ දිව්‍ය සංඛ්‍යාවතයි. ඉතින් මේ යමදේව රජු ළඟට එක්කන යන මේ අභිනව අලුතෙන් පැමිණි නිර්සත්‍යය ඉදිරිපත් කරන දේවයන් වහන්සේ මෙන්න මේ පුජ්‍යලයා මෙහෙම උපන්න අපි ළඟ ඥාන සුදුසු තීරණයක් දෙන්නේ. ඒ ලාමේදී මේ යමදේව රජතුමා කරන්නේ ප්‍රශ්නෝත්තර විසමේ සාකච්ඡාවක්. ආනා පින්වතේ ඔබ දැක්කද පළවෙනි දේව දෝෂයා මනුලොව? අනේ නෑ ස්වාමී මං දැකලා නෑ. ඔබ දැක්කේ නැද්ද? කුඩා දරුවෙක් උපන්න කාලේ කුඩා දරුවෙක් සමාගේ මල මූත්‍රයේ සැවරීගෙන දුකින් පිරෙනද ඔබ දැක්කේ නැද්ද? ආ දැක්කා දැක්කා මං දැක්කා. ඔබ රීකුණේ නැද්ද? අනේ මටත් මේ වගේ තත්ත්වයක් තිබුණානේ. මං සතරින් මිදුන්නේ නැත්තම් මතුවටත් මේ වාගේ කුඩා දරුවෙක් වෙලා දුකටපත් වෙනවා නේද? අනේ මේ දුකෙන් අතමින් දෙන්නම් මං කෙදොරින් සුසිරිත් පුරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමීනි මට මතක් වුණේ නෑ මං පමා වුණා. එහෙනම් පින්වත ඔබට මේ කර්මයේ සිද්ධකුනේ ඔබේ දෙමව්පියන් නිසා නෙමෙයිනේ. ඔබේ සහෝදර සහෝදරයන් නිසා නෙමෙයිනේ. පිටිමිතුරන් නිසා නෙමෙයිනේ. එයාතු කළා නෙමෙයිනේ. දෙවියන් බ්‍රහ්මයන් කළා නෙමෙයිනේ. Taman මේ කරගත්තේ. එමනම් Tamanට ඒකේ ඵල විපාක විඳින්න සිදු වෙනවා නේද දරුවෝ? ඊළඟට ආනවත් දෙවෙනි එක්කිනා. ඒක මේ දෙවෙනි දූතයා. දෙවෙනි දේව දූතයාට හඳුන්වන්නේ වයස්ගතයෙක් කෙනෙක්. ඔබ දැක්කා දෙවෙනි දූත දේව දූතයා. අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද වයස්ගත කෙනෙක්? ආ දැකලා තියෙනවා. වයස්ගත වෙලා වුරුදු 60යි 70යි 80යි 90යි කියලා කුඩු වෙලා කෙඳිරි ගාමින් එසේ දෙලා දත් කැඩිලා ඇඟරල වැටිලා කලකලල් ඇල්ලා කෙඳිරි ගගා ඉඳුරන් දුබලව හැරමිටි වාරුවෙන් යන්නේ නැත්තු දැක්කා නේද?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 ඒකට නිදසුනක් වශයෙන් සඳහන් වෙනවා දීඝජත්තු කියලා දෙමළ ජාතික බෞද්ධයෙක්. මේ බෞද්ධයා ගිහින් උපන්න අසුපත් නරකේ. ජාතිය දෙබල වුණත් බෞද්ධයෝ ඉන්නානේ. ඉතින් මේ මිනිස්යාගෙන් උපන්න අමාර වගේ ප්‍රශ්න කරනකොට මතක නැහැ. මතක නැහැ. හැබැයි ඒ තැනත්තාට එකපාරට ගිනිදා දකිනකොට චෛත්‍යයට පූජා කළ ඒකනේ සුමනගිරි විහාරයේ චෛත්‍යයට එතුමා සතු පාට මේ රෙද්දකින් අර කප්පරු පූජාව කියලා කියන එකක් තියෙනවානේ ඒ වගේ පූජාවක් කළා තිබුණා. ඒක සීප්පත් වෙනක පාටම අපායන් ගොඩේලා දෙවුළු උපන්නා. තමයි කෙනෙක් බෞද්ධයෙක් තමන්ගේ පුතා පැවිදිලා ඉන්නවා. ඒ පැවිදිලා ඉන්න පුත්‍රය ස්වාමින් වහන්සේගේ පාමුල දල දෙද්දක් ගෙම පාමුල කියලා පූජා කළා. ඔගේ සද්දයක් ඇහුණා. ඒකල මැද්ද නැති සද්දක්. හරියට අර ගිනිදල් වල සටපට ගාන සද්ද ඇහෙනකොට අර සිවුරු පූජා කළ එක මතක් වුණා සිවුරු රෙද්ද. ඒ ඒ වෙලාවේ තැනක් සුතේලා දෙව්ලෝ උපන්නා. ඊළඟ තව එක්කෙනෙක් අර වගේ ප්‍රශ්න කරනකොට පිනක් මතක් වුණේම නැහැ. යමදේව රජුරෝ කිව්වා ඔබ සුවන්වැලි මහා ආචාර්යට සමම් පිච්ච මල් තිබක් පූජා කළා නේද? පූජා කළා මටත් පින් දුන්නා නේද උට මතක නැද්ද?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 අනේ මේ සත්‍යයෝ මනුලොව ඉපදෙලා හොදට අතපය දෑත ඉස කඩ තිබිලා හොඳ පරිසරයක ජීවත් වෙලක් එලක් දාමක් කරගත්තේ නෑ නේද? අනේ මට යම් දාසක මනෝලෝකදීන ලැබේවා. ඒ කාලේ ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ පහළ වේවා. ඒ බුදුබණ ආනන්ද මට ලැබේවා. ඒ බුදුබණ අනුව පිළිවෙත් පුරලා මට මේ සංසාර දුකින් මිදී නිවන් දකින් ලැබේවා කියලා මේ යමදේව රජ ජනි සංවේගයෙන් ප්‍රාර්ථනා කරන බව සඳහන් වෙනවා. දැන් හිතුවට මේ ප්‍රකාශ කරන්නේ දුනේ දීර්ඝ විස්තරයක සංක්ෂිප්ත අදහස් ටිකක් පමණයි. ඊළඟට අර කිසිම පිනක් මතු කරගන්න බැරි වුණා නම් යමදේව රජ නිහඬ වෙනවනේ. යමපල් අය ඇවිල්ලා මේ ඇත්ත අරගෙන යනවා. ඉතින් ගිනිගත් යවුල් වලින් ඇඟට විදිනවා. নানা ප්‍රකාර වදිහිංසා කරනවා.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 මේකට දැම්මාම ඒ දුවනවා මෙහි දුවනවා. ඒ දුවන දුවන වාරයක් ගානේ මොෝගේ සිහි සම්මස්නාර ඇත ඇතිමුදු දක්වා ගින්නෙන් පිච්චෙනවා. ආය උස්සනකොට ආයත් හැදෙනවා. මැරෙන්නේ නැහැ කර්ම විපාකයේ ගෙවෙන තුරු මේ දුක් විඳිනවා. ඕම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් තිස්සේ හැරගින්නේ පිච්චි පිච්චි දලා යම් දාසක දොර ඇරෙනකොට දුවනවා. දොර වැහෙන අයමත් ඉතින් දුකටපත් වෙනවා. යම් දාසක දොර ඇරලා පිට පැනන ගමන්ම අයමත් අර උසුපත් නරකෝට වැදෙනවා. ඒ නැයි දුක් විඳිනලා අයමත් මේකට වැටෙනවා. මේ වාගේ කර්ම විපාක තියෙන තුරු අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් එන දුක් විඳින්න සිද්ධ වෙන බව මේ සඳහන් වෙනවා. ඉතින් මේ අනුව සලක බැලීමේදී අත්වාසයෙන්ම සමත්තස්නේ නාම චත්තාරෝ අපායා සකගේ සදිතා කියලා ධම්මපදත්ත කතාවේ තියෙනවා වැදගත් අනෙවිදයක්. සෝවාන් මාර්ගඵල ලැබූ ප්‍රමාද විහෙරණයෙන් ජීවත් වෙන පෘථුජනයන්ට තමන්ගේ සුවකීය නිවස වාගේ තමයි සතර අපාය. නරකයේ ත්‍රිසං අපාය, പ്രേත අපාය, අසුර අපාය.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 මනුෂ්‍යාභාවය ලැබුණා. එවාගෙම මන්ද බුද්ධික නොවූ නැනවත් ඉන්ද්‍රිය සම්පන්න ශන සම්ප්‍රත්‍ය ලැබුණා. ශාසන පැවිද්දක් තියෙනවා. කල්යාණ මිත්‍රයසුලක් තියෙනවා, සද්ධර්මයක් තියෙනවා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. මානිනි එළඹ සිටි තේනුවණින් ප්‍රතිපatti සම්පාදනය කෙරෙත්වා කියලා දවස තුන් වාරයක් භික්ෂු සංඝයා වහන්සේට අනුශාසනා කරනවා. සාරවත්යන් වහන්සේගේ මේ අනුශාසනය මුළු ජීවිතේම නොහොරදාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් එතිදීපත් කළා කියනවා. පිරිනිවන් පාන දවසේදීද අන්තිම වරට දේශනා කළේ අප්‍රමාදයෙන් සම්පාදේත මානිනි එළඹ සිටි සිහිනුවණින් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපatti සම්පාදනයේ කෙරෙත්වා කියන මේ අනුශාසනාවයි මේ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් කැමති කෙනෙකුට පුළුවනි මේ කියන මධ්‍යම නිකායේ උපරිපන්නාසකයේ තුන්වෙනි ශුන්්‍යත වර්ගයේදී ධාවනි සූත්‍රයේ වෙන දේවතුත් සූත්‍රය සහ අර්ථකථා රචු කරමින් මේ සම්බන්ධ සාවිස්තර දැනගන්න පුළුවන්.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 අපට අනන්ත බුදුරු සම්මුඛ වුණා. ඒ බුදුසසුනේදී අපි බණක් කාලය ඇති, දන් දීලා ඇති, වැඩ පුදලක් ඇති, භාවනාත් කරලා ඇති. නමුත් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තරම් නුවණ මදි වුණා. එනිසා සාමත් අපි මේ සංසාර ගමනේ හැසිරෙන බැවින් අද මේ බුද්ධෝත්පාද කාලයේවත් අප්‍රමාදව කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සද්ධර්මයේ අතනින් යෝනිසෝ මනසුකාරයේ පිහිටා සිටගෙන සීල සමාධි ප්‍රඥා නම් වූ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ධර්මාන ධර්ම ප්‍රතිපදාවේ යෙදීමට අදිස්ථාන කර ගැනීමයි බෞද්ධයන් වශයෙන් අප විසින් අත්මිසිඳු කළ යුතු වන්නේ. එපමණක් නෙමෙයි අබෞද්ධයන්ටත් අපි මෛත්‍රී කරන්නට ඕනේ. අනේ ඒ හැමදෙනාත් හොඳ මිනිස්සයෝ, හොඳ පුණ්‍යවන්තයෝ, ඒ අත්දන්නක් මේ හොඳ කල නිමිත්තෙන් ලැබිලා හොඳ සද්ධර්මයන්ට ලැබිලා යෝනිසෝ මනසිකාරයට අනුව නුවණ හසුරුවලා මේ නිවන් මඟ ගමන් කරන්ද ලැබේවා කියලා අපි මෛත්‍රී කරන්නට ඕනේ. ත්‍රිසංගත සතාට නම් අපි හිතන්නට ඕනේ ඒ අරමුණේ. ඒ කියන්නේ ලෝකයේ සීලුම සත්‍යයන් අපි අදිස්ථාන කරන්න ඕනේ මෛත්‍රී බලයෙන් අපට ලැබුණා මේ ධර්ම වාසනාව මෙන්න ලෝකයේ සීලුම සත්‍යයන්ද මේ ධර්ම වාසනාව ලැබේවා සියලු සත්වෝ මේ වාගේ ජාති ජරා මරණ දුක්ඛයන්ගෙන් එවැගේම සතර ආපා දුක්ඛයන්ගෙන් දෙලෙමින් පවත්නා බැවින් මේ දුක්ඛයන්ගෙන් අසෙමෙදී සදාකාලික සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා යොමු වීමට ඒ සෑම දිනාට වාසනා උදාපත් වේවා කියලා අපි මෛත්‍රියේ පතුරවන්නට ඕනේ. ඉතින් අද මේ නිකිනිපොඩ පසළොස්වක් බොහෝ දවසේදී ධර්ම සංගායනාවන් පවත්වමින් මහ පොළොව කම්පිත වූ දවසේදී අනදමා හිමියන් වහන්සේ සෞකලස් නැසා මහා රහත් භාවයට පත් වූ දවසේදී අපි අධිෂ්ඨාන සභා ගනිමු ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ වෙන ත්‍රිපිටක ධර්මයට අනුව ධර්මඥානෙ යම් පමණකින් වැඩි දියුණු කරගන්න අධිෂ්ඨාන කරගනිමු.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 වැදගත් පණිවිඩයක් නේද? ඒ කියන්නේ උදේ නිින්දෙන් අවදූතන් පටන් නැවත නිින්දට යනතුරු තමන්ගේ ශාරීරික ප්‍රතිජාගන කටයුතුවලදී කාර්යකාරී කටයුතුවලදී අධ්‍යාපන කටයුතුවලදී කවර හෝ වැඩකේදී සිටිද්දී අපට පුළුවන්කම තියෙනවා නේද යම්කිසි ධර්ම මානසිකාරයකින් යුතුව ඒ ඒ කටයුතු තුළ යෙදෙන්න. එතකොට අපි හැම වෙලාවෙම ධර්මචාරී නේද?